අරහතෝ සම්මා සම්බුද්දස්ස සදාවත් පින්වතුනි ඔබට මතක ඇති ඔබ අපගේ ශාස්ත්‍රු ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සිය පීඨවා ගැනීම ගැන දේශනා කොට වදාළ සතිපට්ඨාන ධර්මයට ඔබ සවන් දුන්නා. ඔබ මේ සතර සතිපට්ඨානය තුල දැන් සෑහෙන තොරතුරු ඉගෙනගෙන තියෙනවා. ඒ තමයි ආනාපාන සති භාවනා වඩන හැටි දැන් ඔබ දන්නවා. සති සම්පජඤ්ඤ සීනෝනින් යුක්තව ඉරියව් පවත්වන හැටි ඔබ දන්නවා. ඒ වගේම සතර ඉරියව්ව තුල සීය පවත්වන හැටි දන්නවා. අසුල භාවනාව ගැන දන්නවා. ධාතු මනසිකාරය ගැනත් ඔබ දන්නවා. ඒ වගේම මලකුණක් අමුසොහොනේදී ආකාර නවයක් ඇතුළත ආකාර නව නවයක් තුලදී පොළොවට පස් වෙලා යනකම්ම සිදුවන ක්‍රියාවලිය භවනාවට නගන්ට ඔබ දන්නවා. ඒ වගේම ඔබ දන්නවා වේදනානුපස්සනාව ගැන මොකක්ද වේදනානුපස්සනාව කියන්නේ කියලා. ඒ වගේම ඔබ දන්නවා චිත්තානුපස්සනාව ගැන මොකද්ද චිත්තානුපස්සනා භාවනාව කියන්නේ කියලා. ඊළඟට ඔබ ධම්මානුපස්සනාවේ එක කොටසක් ගන්නවා ඒ තමයි පංච නීවරණ ගැන. දැන් බලන්න මේ ජීවිතය සම්බන්ධයෙන් විශාල අවබෝධයක් ශ්‍රාවකයාට ලබා දෙනවා බුදුරජාණන් වහන්සේ විසින්. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ තමයි මේ නිවන් මඟ පෙන්වා වදාළේ. එනිසා බුදුරජාණන් වහන්සේට උන්වහන්සේ විසින්ම පාවිච්චි කරනවා අසංජාතස්ස මග්ගස්ස සංජනේතා නොදන්නා වූ මාර්ගය පොදවන කෙනා අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා ලෝකේ කවුරුවත් නොකියු නිවන් මඟ කියන කෙනා මේ මාර්ගයේ මනාවකට අවබෝධ කළ කෙනා මග්ගඤ්ඤු මාර්ගයේ මනාවකට දන්නා කෙනා මග්ග විදු මාර්ගයේ මනාවකට පෙන්වාලන්නට සමර්ථ කෙනා මග්ග කෝවිදු මේ නම් ඔක්කොම යොදලා තිබෙන්නේ බුදුරජාණන් වහන්සේටයි එහෙමනම් පින්වතුනි බුදුරජාණන් වහන්සේ තමයි මේ හිත හසිරවීමේ මාර්ගය පෙන්වවදාලේ. මේ නිසා මේ ගැන ඔබ හොඳ ශ්‍රද්ධාවක් පැහැදීමක් ඇති කරගන්නට ඕනේ. ඉතින් නිවන් මඟ පෙන්වා දෙන්න බුදුරජාණන් වහන්සේ තරම් ලෝක කෙනෙක් වෙන කවුරුවක් නැහැ. බුදුරජාණන් වහන්සේට පුළුවනි මේ හිත හසුරවන ආකාරය ගැන මාවත පෙන්වා දෙන්නට. ඒකයි මාර්ගය පෙන්වනවා කියන්නේ. දැන් අපි පාසල් ගියේ අපිට මාර්ගයක් පෙන්වන දෙමව්පියෝ. ඒ මාර්ගය තමයි අපි ගියේ. ඒ වගේ මේ ජීවිතේ සැප ලැබන දුකෙන් නිදහස් වෙන මාර්ගයක් පෙන්නනවා අපගේ ශාස්ත්‍රඥ වහන්සේ. මේ මාර්ගය තුල අපි ගියොත් අපි ජීවිතය අවබෝධ කරලා දුකෙන් නිදහස් වෙනවා. ඒකට තමයි මේ මාර්ගය උපකාර වෙන්නේ. ඉතින් මේකෙදි සිහිය පවත්වා ගන්නට තිබෙනවා ධම්මානුපස්සනාවේ. ඒකෙදි අද ඔබ ඉගෙන ගන්නේ විශේෂ භාවනාවක්. මේ භාවනාවට කියන්නේ පංච උපාදානස්කන්ධ භාවනාව කියලා. මං හිතන්නේ ඔබ අහලා ඇති මේ පංච උපාදානස්කන්ධ කියන වචනේ. ඔබට මතකද ධම්සක් පැවතුණු සූත්‍ර දේශනාව? අන්නේ දේශනාවේ තිබෙනවා මුලින්ම පින්වත් මහණෙනි මෙන්න මේක තමයි දුක්ඛ ආර්ය සත්‍ය කියලා. ඉපදීම දුකක්, ජරාවටපත් වීම දුකක්, මරණයේ දුකක්, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්, අප්‍රියයන් හා එක්වීම දුකක්, කැමති දේ නොලැබීම දුකක්, කොටින්ම කියවුවොත් පංච උපාදානස්කන්ධෙම දුකයි කියලා. එහෙමනම් මේ පංච උපාදානස්කන්ධය අයිති දුකට. පංච උපාදානස්කන්ධය අවබෝධ කරනවා කියන්නේ දුක අවබෝධ කරනවා. පංච උපාදානස්කන්ධය පිළිබඳව සිහිය පිටවනවා කියන්නේ දුක ගැන සිහිය පිටවනවා. සිහි නැතුව නෙමෙයි. අන්නේ නිසා ඒ කෙනාට පංච උපාදානස්කන්ධය ගැන සෑහෙන අවබෝධයක් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ හුදකලා තනකට ගියපු ශ්‍රාවකයා හුදකලා වෙලා තේරුම් ගන්නවා මෙන්න මේකයි රූපය. මේකයි වේදනාව. මේකයි සංඥාව. මේකයි සංස්කාර මේකයි විඥානය. මෙහෙමයි රූපේ හටගන්නේ මෙහෙමයි රූපය අභාවයට යන්නේ මෙහෙමයි විඳීම් හටගන්නේ මෙහෙමයි විඳීම් අභාවයට යන්නේ මෙහෙමයි සංඥාව හටගන්නේ මෙහෙමයි සංඥාව අභාවයට යන්නේ මෙහෙමයි සංස්කාර හටගන්නේ මෙහෙමයි සංස්කාර අභාවයට යන්නේ මෙහෙමයි විඥානය හටගන්නේ මෙහෙමයි විඥානය අභාවයට යන්නේ කියලා පංච උපාදානස්කන්ධය ගැන පංච උපාදානස්කන්ධයේ දිගින් දිගටම හටගන්න ආකාරයත් පංච උපාදානස්කන්ධයේ සදහටම නැති වෙන්න හේතු වන ආකාරයත් කියන මේ මේ ආකාර තුන ගැනම විශේෂයෙන් සිහිය පිටවාගෙන නුවණින් විමසීම තමයි මේ උපාදානස්කන්ධ භාවනාවට අයිති. දැන් මේ ගැන ඔබ සෑහෙන තොරතුරු දැනගත යුතුයි. නැත්නම් ඔබට මේක තේරෙන්නේ නැහැ. පංච උපාදානස්කන්ධය කියන වචනේ බුදුරජාණන් වහන්සේ විසින් තමයි පැහැදිලිවම පාවිච්චි කළේ. පංච කියන්නේ පහ. උපාදානස්කන්ධ පහ. මතක තියාගන්න මේ පහ තමයි රූප, වේදනා සංඥා සංඛාර විඥාන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදානස්කන්ධ පහ තමයි ඕනම කෙනෙකුගේ ජීවිතයක් තුළ තියෙන්නේ මේ උපාදානස්කන්ධ පහට ඇලී ගලී වාසය කරන නිසා ඒ පංච උපාදානස්කන්ධයට ඇලී ගලී වාසය කරනවා කියන අර්ථයෙන් මේ පුද්ගලයාට සත්වයා කියලා කියනවා ඉතින් යම්කිසි කෙනෙක් මේ පංච උපාදානස්කන්ධය අවබෝධ කරලා මේ පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වුනොත් පංච උපාදානස්කන්ධය අවබෝධ කරලා පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වුනොත් ඒ කෙනාට පංච උපාදානස්කන්ධයක් නැහැ. පංචස්කන්ධයක් තියෙනවා. එහෙමනම් මේ සාමාන්‍ය සත්‍යයට තිබෙන්නේ පංචස්කන්ධයක් නොවේ පංච උපාදානස්කන්ධයක්. රහතන් වහන්සේලාට පමණයි පංචස්කන්ධය තියෙන්නේ. පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධය අතර වෙනස තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ චන්දරාගයෙන් යුක්ත වූ ආශාවකට බැඳිච්ච පංච උපාදානස්කන්ධය ආශාවෙන් නිදහස් වෙච්ච ගමන් එයාට උපාදාන නැහැ පංචස්කන්ධ විතරයි තියෙන්නේ ඉතින් මේකේ තියෙනවා කරුණු පහක් රූප වේදනා සංඥා සංඛාර විඥාන ඉස්සල්ලාම යා කරන්නේ මේව හොඳට අඳුනගන්න එක තමන්ගේ ජීවිතය තුලින් බලන්නට. ඉස්සලා මේ අඳුනගන්නා රූප උපාදානස්කන්ධය. පින්වතුනි රූප උපාදානස්කන්ධය කියලා කියන්නේ රූප කියලා කියන්නේ රුප්පතිති රූපං නැසී වෙනසී යන නිසා රූප කියනවා මොනවද මේ නැසී වෙනසී යන දේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු, වායු ධාතු කියන මේ සතර මා ධාතුන්ගෙන් හටගත්තු දේවල්. නැසී වෙන සියන්නේ කොහොමද මේවා? සීතලෙන් නැසී වෙන සියනවා. උණුසුමෙන් නැසී වෙන සියනවා. බඩගින්නෙන් නැසී වෙන සියනවා. පිපාසයෙන් නැසී වෙන සියනවා. අතුරු ආන්තරාවලින් නැසී වෙන සියනවා. රෝග පීඩාවලින් නැසී වෙන සියනවා. ඒ නිසා මේ සතර මා ධාතුකින් හටගත්තු මේ ශරීරයට කියන නමක් රූප. එතකොට මේ රූපය රූපස්කන්ධය. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ රූපය ගැන අවබෝධ කරන්නට ඕනේ. දැන් මේ මේ වචනයක් තියෙනවා ස්කන්ධ කියලා. ස්කන්ධ කියලා කියන්නේ රූප ගොඩක් කියන අර්ථය නෙමෙයි. ස්කන්ධ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා මහා පුන්නමා කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා පොයේ දවසක භික්ෂුන් වහන්සේලා පූර්වාරාමේ එලිමහානේ වැඩ සිටිද්දි සවස් නුවර ඒ බුදුරජාණන් වහන්සේ භාවනාවෙන් වැඩ සිටි වෙලාවක ප්‍රාතන් වහන්සේලා පිරිවරාගෙන එක ස්වාමීන් වහන්සේ නමක් නැගී හිටලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට ප්‍රශ්නයක් අහන්න තිබෙනවා මට අවසර දෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් භික්ෂුව ඔබ ඉන්න තැනම ඉන්න ඉඳගෙන ප්‍රශ්න අහන්න උත්තර දෙන්නම් කියලා. එවලේ ඒ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධයේ ස්කන්ධ කියලා වචනයක් තියෙනවා. මේ ස්කන්ධ ස්කන්ධ කියන වචනේ නියම අර්ථය මොකක්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් භික්ෂුව අතීතේ නිරුද්ධ වී ගිය යම් රූපයක් ඇද්ද? හටනොගත් අනාගතයේ යම් රූපයක් ඇද්ද? හටගත් වර්තමානයේ යම් රූපයක් ඇද්ද? තමාගේ සලකන සතර මා ධාතුගෙන් හටගත්තු යමක් ඇද්ද? අනුන්ගේයයි සලකන සතර මා ධාතුගෙන් හටගත්තු යමක් ඇද්ද? ගොරෝසු ස්වභාවයෙන් යුතු රූපයක් ඇද්ද? සියුම් ස්වභාවයෙන් යුතු රූපයක් ඇද්ද? හීන වූ රූපයක් ඇද්ද? ප්‍රණීත වූ රූපයක් ඇද්ද? දුර පවතින ළඟ පවතින රූපයක් ඇද්ද? මෙන්න මේකට කියනවා රූප උපාදානස්කන්ධය කියලා. ඒරෝ ස්කන්ධය කියන වචනේදී ඔන්න ඕකටයි අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික තමා තුළ බාහිර තමාගෙන් පිට ඒ වගේම ගොරෝසු සියුම් හීන ප්‍රණීත දුර ළඟ යම් රූපයක් ඇද්ද ඒකට කියනවා රූපස්කන්ධය කියලා. එතකොට ස්කන්ධ කියලා කිව්වේ ගොඩකට කියන අර්ථයෙන් නෙමෙයි අතීත අනාගත වර්තමාන කියන කාලයත් ඒ වගේම ආධ්‍යාත්ම බාහිර ගොරෝසු සියුම් හීන ප්‍රණීත දුර ළඟ කියන අවකාශයත් කියන මේ දෙක තුල පවතින දෙයට තමයි ස්කන්ධය කියලා කිව්වේ. එතකොට සතර මා ධාතුන් හටගත් රූපේ ඒ කාලයත් අවකාශයත් තුළ පවතිනවා. ඒ නිසා කියන රූපස්කන්ධය කියලා. දැන් මේ කාලයත් අවකාශයත් තුළ පවතින ඊට අයත් වූ රූපයක් තමයි මේ ශරීරයේ තියෙන්නේ. මේ නිසා මේකට රූපස්කන්ධය කියනවා. ඒ වගේම වේදනාස්කන්ධය කියනවා. ස්පර්ශයෙන් හටගත්තු විඳීමට. සංඥාස්කන්ධය කියනවා. ස්පර්ශයෙන් හටගත්තු හඳුනා ගැනීමට. සංකාරස්කන්ධය කියනවා ස්පර්ශයෙන් හටගත්තු චේතනාවල් වලට හොඳට මතක තියාගන්න. මෙතන සංකාර කියන්නේ චේතනාවට. ඊළඟට විඥානස්කන්ධය කියනවා ස්පර්ශයෙන් නෙමෙයි නාම රූපයෙන් හටගත්තු ස්පර්ශයෙන් තමයි වේදනා සංඥා චේතනා හටගන්නේ. විඥානය හටගන්න හේතු හැටියට බුදුරජාණන් වහන්සේ වදාළ නාම රූප මේ නාම රූපයෙන් හටගන්න විඥානය කියන මේ පංච උපාදානස්කන්ධය ගැන තමන්ගේ ජීවිතය තුළින් අවබෝධ කරන්න පටන් ගන්නට ඕනේ. හොඳට සිහිය පිටවාගෙන පුරුදු කරන්නට ඕනේ. ඒක තමයි උපාදානස්කන්ධ භාවනාව. ඉතින් මේ පංච උපාදානස්කන්ධය දිනු කර ගැනීමට ඔබට තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා.